තත්ත්වයන්ට අනුකූලව. දැන් අපේ රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරුව වසර 100ක් ජීවත් වුණා. උන්වහන්සේ අන්තිම අවුරුදු 10ෙම S2ම පේන්නේ නැතුව ඇඳේ වැතිරගෙන හිටියේ. S2 පේන්නේ නැහැ. කන් දෙක යාන්තමට ඇහෙන්නේ. එතකොට දානේ ටික වළඳන්න ඔසවලා වාඩි කරන්න ඕන. වැසිකිලි කැසිකිලි යන්න ඔසවලා වාඩි කරන්න ඕන. අනිත් හැම මොහොතෙම ඇඳේ වැතිරිලා ඉන්නවා. ලෝකය පේන්නේ නැහැ. ලෝකය ඇහෙන්නේ නැහැ. ඉතින් මෙහෙම උන්වහන්සේ වැඩ සිටින අවස්ථාවේ අපේ කිරියෝරුවේ ධම්මානන්ද නායක හාමුදුරුවෝ තමයි වසර 17ක්ම රැයදවල් උන්වහන්සේට අප උපස්ථාන කළේ. දැන් උන්වහන්සේට මොනවා හරි අවශ්‍යතාවයක් දැනුනොත් ළඟ කවුරුත් නැත්තම් කතා කරනකොට ඇහෙන සීමාවේ කවුරුත් නැත්තම් කවුරු හෝ ගෙන්වා ගන්නට අවශ්‍ය නිසා සීනුවක් හයි කරලා තිබුණා. ඒක විදුලි සීනුවක්. එහි ස්විච් එක නායක හාමුදුරුවෝ වැඩ ඉන්න තැන බිත්තිය සවි කරලා තිබුණා. සීනුව එළියේ හයි කරලා තිබුණා. එතකොට නායක හඳුරවන්ට කාට හරි කතා කරන්න ඕන වුණු වෙලාවට අර සීනුව නාද කළාම පන්සල් වත්තේ කොහේ හිටියත් ඒ හඬ ඇහිලා කවුරු හරි එනවා. ඉතින් දවසක් කිරියුරුවේ නායක හාමුදුරුව ධර්මදේශනාවකට වැඩම කරපු අවස්ථාවේ වෙන පොඩි හාමුදුරු නමක් නායක හාමුදුරුව කිට්ටුවෙන් උන්වහන්සේගේ අවශ්‍යතා සොයලා බලන්නට කියලා නතර කරලා ගිහිල්ලා තිබුණා. ඉතින් එදා නායක හාමුදුරුව කොහොම හරි වතුර ටිකක් අවශ්‍ය වෙලා කතා කරනකොට අර පොඩි හාමුදුරුව ඒ වෙලාවේ කිට්ටුවේ ඉඳලා නැහැ. පස්සේ නායක හාමුදුරුවට සීනුව නාද කළා. විදුලි සීනුවේ බොත්තම එබ්බුවා. එතකොට ඉතින් දැන් නායක හාමුදුරන්ට කන් ඇහෙන්නේ නමුත් නායක හාමුදුරුව හිතන්නේ දැන් මේ සීනුව මෙතනින් බොත්තම එබ්බුවෙන් පස්සේ සීනුව නාද වෙනවා. එතකොට නමුත් කවුරුත් ආවේ නැහැ. දෙවැනි වතාවටත් සීනුව නාද කළා කවුරුත් ආවේ නැහැ. තුන්වෙනි වතාවටත් සීනුව නාද කළා කවුරුත් ආවේ නැහැ. දැන් වෙන කෙනෙක් එහෙමනම් කොයිතරම් හිත නරක කරගන්න. නමුත් නායක හාමුදුරුවෝ එතනදී මොකුත් හිත නරක කරගන්නට යන්නේ නැහැ. උන්වහන්සේ එතන ඉඳලා මේ ලෝක ධර්මතාවයන් පිළිබඳව Tamanගේ අවධානය යොමු කරනවා. ඒ කියන්නේ දැන් වතුර ටික ඕන වුණාම ඒක නැගිටලා ගන්න බැරි වෙන්නේ Tamanගේ ඇස් දෙක පේන්නේ නැහැ. තමන්ගේ කන් දෙක ඇහෙන්නේ නැහැ. තමන්ගේ අතපය වාරු නැහැ. දැන් එතකොට තමන්ගේ පංචස්කන්ධයම තමන්ට වාරු නැහැ. තමන්ගේ පංචස්කන්ධයවත් මට ඕන විදිහට වැඩ කරන්නේ එහෙමනම් ඉතින් වෙනත් පංචස්කන්ධයක් මට ඕන විදිහට වැඩ කළ යුතුයි කියලා අපි කොහොමද කල්පනා කරන්නේ? එතකොට මේක තමයි අනාත්ම ධර්මය. ආත්ම වශයෙන් ගත යුතු කිසිමක් නැහැ. කිසිවක් මගේ වසඟේ පවත්වන්නට බෑ. ඉතින් මේ පංචස්කන්ධේ තමන්ගේ පංචස්කන්ධේ තමන්ගේ කියලා හිතාගෙන ඉන්න පංචස්කන්ධේවත් තමන්ට ඕන විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් වෙනත් පංචස්කන්ධයක් මට ඕන විදිහට ක්‍රියාත්මක විය යුතුයි. මම හිතනකොටම වැඩ කරන්න ඕන, හිතන විදිහටම වැඩ කරන්න ඕන කියලා කොහොමද අපි කල්පනා කරන්නේ? මේ යථාර්ථය තේරුම් ගන්නට බැරි වෙනකොට තමයි බොහෝ දෙනා වයස්ගත වීමේදී බරපතල අර්බුද ඇති කරගන්නේ. සමහරව කතා කළාම කෙනෙක් දුවගෙන ආවේ නැත්නම් මුත්‍රා කරන්නට ඕන වැසිකිලියන්නට ඕන කියනකොටම කවුරු හරි ඇවිල්ලා ඒවට අවස්ථා සකසලා දුන්නේ නැතිනම් මල කරලා ඒවා බිත්තිවල පවා අතුල්ලනෝ අනිත් අයගෙන් පලිගන්න. එතකොට ඒ හානිය අනිත් අයට පමණක් නෙමේ තමන් හිත දූෂ්‍ය කරගැනීමේ විනාශය පරිහානිය මෙලවට පමණක් නෙමේ සසරටම තමන්ට බලපාන. ඉතින් මහානායක හාමුදුරුවෝ ඒ හැම තැනකදීම ගැඹුරු දහම් කරුණු සිහි කරන්නට අනාත්ම ධර්මයේ දකින්නට උත්සාහ කළා. ඊට පස්සේ කිරියොරු විනායක හාමුදුරුවෝ ආවෙන් පස්සේ නායක හාමුදුරුවෝ ඔය කාරණේ කියලා තිනවා මෙහෙම තුන් පාරක්ම සීනුව නාද කළා කවුරුත් ආවේ නැහැ කියලා. එතකොට ධම්මානන්ද නායක හාමුදුරුවෝ කියලා තිනවා නායක හාමුදුරුවෝ කරන්ට් එක නැතුව තිබුණේ ලයිට් ගිහිල්ලා තිබුණේ. ඉතින් ඒ නිසා සීනුව වැදෙන්න නැතුව ඇති කියලා. ඉතින් එතකොට තමයි නායක හාමුදුරුවෝ දැනගෙන තියෙන්නේ ආ එහෙමනම් කරන්ට් එක නැති නිසා සීනුව වදින්න නැතුව ඇති කියලා. නමුත් නායක හාමුදුරුවෝ එතනදි කියලා තිනවා ධම්මානන්ද එහෙම උණයි කියලා මං හිත නරක කරගත්තේ නෑ. මම එතන ඉඳලා මේ ජීවිතයේ ස්වභාවය, වයස්ගත වීමේ ස්වභාවය ගැන මම නුවණින් කල්පනා කළා. එය විදර්ශනාවකට යොමු කළයි කියන බව උන්වහන්සේ එතනදී සිහිපත් කරලා